අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ වැඩමුළුවේ තුන්වෙනි දවසටත් තුන්වෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීම හරහා සතිವಾರයේ ආරම්භ කරලා දෙන විදියට ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය දින ප්‍රශ්නය හා සම්බන්ධයි සිත පිටගොස් නැවත මූල කමඨහනට පැමිණි විට සිත පිට යාම ගැන පසුතැවීමක් හෝ පැමිණීම ගැන සතුටක් මතු නොවේ. කමඨහනෙහි එතෙන් සිට නැවත සිත පැවැත්විය හැකිය. මෙම ක්‍රියාව පර්යංකයක් තුල කිහිප වතාවක්ම සිදුවේ. සමහර පර්යංකයන් වලදී ළඟ ළඟම මෙය සිදුවේ. එවිට පර්යංකයේ අවසානයේදී මෙය පසුබෑමක්ද යන අදහස මතුවේ. සමහර අවස්ථාවල මුළු කයම ක්ෂණිකව වේවුලා යෑමක් ගැස්සීමක්ද වැටහේ. තවත් විටක වම් මුර හිසින් ආරම්භ වී මෙම ගැස්ම කය හරහා ගොස් දකුණු පාදයෙන් අවසන් වනසේද වැටහේ. මෙය හැම පරයන්කයමකම සිදුවන දෙයක් නොවේ. S2 තෙත්වන ස්වභාවයක්ද වැටහේ. තෙරුවන් සරණයි. මේකට මට හිතෙනවා පැති තුනක් අපිට මතු කරගන්න පුළුවන් අන්තිම පැත්තෙන් ගත්තොත් ඇස්වල තෙත් වෙන ගතිය අපි මේ ආපෝ ධාතුවේ ස්වභාවය කියලා මිස ඇහැ කියලා ගන්න නැතුව මේ තමයි තෙත් වෙන ස්වභාවයට මේකට කියනවා වැగిරෙන ස්වභාවය කියලා. ඕකෙම තියෙනවා පිඩු කරන ස්වරූපය. ඉතින් අපි ආපෝ ධාතුව තේරුම් ගන්නේ ඇහි වැగిරෙන ගතිය. අපි ඇහැ කියන එක පැත්තකට දාලා මේ වැగిරෙන ගතිය, වැగిරෙන භාවය, වැగిරෙන ස්වභාවය කියලා දැක්කොත් ওই ධාතු මනසිකාරය අපිට කතා කරන්න හැටි. ධාතු මනසිකාරය අපිට ආමන්ත්‍රණය කරන්න හැටි. ඉතින් අපි ඒක ඇඟේ කොටස් වලට දාගත්තොත් වැඩේ සම්මුති සත්‍යයට වැඩ. නෑ මේ භාව, මේ ස්වභාව, මේ ගති කියන පැත්තට ගියොත් ජාත්‍යන්තර භාෂාවට වැටෙනවා. දෙවියන් බ්‍රහ්මන්ට තේරෙන භාෂාව. ආපෝ ධාතු අපව වැగిරෙන ගතිය තියෙනවා. ගැස්සෙන ස්වභාවය ඒකත් වායෝ ධාතුවේ හැටියක්. මේ පැත්තෙන් පටන් ගන්න මෙහෙන් යනවා. එයා ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදිනවා වගේ. මේ කයේ දාකුණු රසයෙන් පටන් ගන්න වම් පයින් ගියා කියනක වෙනුවට මේ කය පෙන්වන අපිට සැලෙන බව, ගැස්සෙන බව, කම්පන වෙන බව. ඉතින් අපි අපි ඒක බබාගේ භාෂාවට දාන දකුණු රසයෙන් පටන් ගන්න වම් කකුලෙන් ගියා කියලා කියන වෙනුවට මම භාවනා කරනකොට මට සැලෙන බව වැටහුණා. ගැස්සෙන බව වැටහුණා කියලා කියන්නේ ගියොත් අපි මේ ශරීර යන්ත්‍රය පාවිච්චි කරනවා ධාතු මනසිකාරය තේරුම් ගන්න. ඉතින් ඒක ඉතින් සාමාන්‍ය ආධුනිකයා හැම වෙලාවෙම අත ගැස්සුනා, බඩ කෑ ගැහුවා, නහයෙන් හොටු ආවා, ඇහැ වැగిරෙනවා, උණුසුම් බුබුලු දානවා, සීතල බුබුලු දානවා, ඉදිකටු දුවනවා, කූඹි දුවනවා, වැස්ස වහිනවා. ආදි වශයෙන් මේ වැටහෙන දේ ශරීරයට ආරූඪ කරගත්තොත් තණ්හා මාන දිට්ඨි වැඩෙන්න තියෙන කල්පනාවේ පැත්ත වැඩි. ආරූඪ කරන්නේ නැතුව මේ තමයි කම්පන බව, චංචල බව, සැලෙන බව, වැగిරෙන බව කියලා භව වශයෙන් හෝ ගති වශයෙන් හෝ ස්වභාව වශයෙන් බැලුවොත් පේනවා මේක උලං කේල් දැල්ලකට උලං වැදුනාම සැලෙන බව තියෙනවා. ඒක කියන්නේ නැහැ මේක හොඳක්ද නරකක්ද හරිද වැරදිද මොකුත් නැහැ. අන්න වගේ මේ ඇතිවෙන දේ හරහා අෂ්ටලෝක ධර්මයේ විදිහට තේරුම් ගන්න නම් කියනවා භාවනා යම් මට්ටමට ඉස්පස්සුනට පස්සේ කයට සම්බන්ධ කරන්නේ නැතුව කය ඉන්ද්‍රියන සම්බන්ධ කරන්න මට වැగిරෙන බව වැටුණා, කම්පන බව වැටුණා, චංචල බව වැටුණා කිව්වොත් එකකින්වත් මොනම කෙලෙසක්වත් පහළ වෙන්නේ නැහැ, දුකක්වත් එන්නේ නැහැ. මේක මගේ කන හෙල්ලුණා, මගේ කට දඟලුවා, මගේ බඩ නලියනවා කියපු ගම ඔය හොඳ නරක හරි වැරදි ගොඩක් එනවා. ඒ නිසා මේකෙදි ප්‍රයෝග ශීලී වෙන්න පුළුවන්. මේ කියන වාර්තා වාර්තා කිරීම වාර්තා හොඳයි. නමුත් අර වාර්තා කරනකොට අර තමන්ගේ ශරීර ඉන්ද්‍රයන් ගාව ගැනීම පුළුවන් තරම් අඩු කරලා කරනවා නම් හොඳයි. ඊට පස්සේ මුලින්ම සඳහන් කරලා තියෙනවා පිට පිට ගියාම ආපහු එන ගතිය පිළිබඳව ඒක බොහොම ප්‍රවීණ වார்த்தාවක්. නමුත් අවසානයේ තියෙනවා මේක නිතර වෙනකොට මේක පසුබෑ මැද්ද කියලා හිතනවා කිය. එදි මේක විස්තර කරන්න පුළුවන් හිත පිටියම පසුබෑමක් වුණාට නැවත එන එක මේක කවදාකවත් භාවනා නොකරන කෙනෙක් වෙන්නේ නැහැ නේ. දන්නේ නැහැ නේ. ඒ මොකද පිට යෑම බයට ලැජ්ජ බයට කාරණාවක් ලැජ්ජාවට කාරණාවක් වෙන බය ලැජ්ජ දෙක අපේ හිතේ නැහැ. දැන් පළවෙනි වතාවට බය ලැජ්ජාව පහළ වෙලා. හිත පිට ගියාම එයාටම කියපු ගමන් එයා පහු එනවා ගෙදෙට. මේක තමයි බය ලැජ්ජ දෙකේ හිරි කියන ධර්මයේ කියලා තමයි මේක උගන්වන්නේ. පහට බයක් තියෙනවා. ගෝචර නොවන භූමියට ගියාට පස්සේ එතන ඉන්නකොටම දන්න මං ඉන්නේ අප්පගේ ඉඩම නෙවෙයි අකැප ඉඩමක. ඊට පස්සේ දැනගන්නකොටම යාට කලබල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වරදොල තේරුම් ගන්න පුළුවන්. මේ දෙකම කරන්නේ නැතුව නෑ මට ගෝචර භූමියක් තියෙනවා. අශෝක වූ විරජ වූ ඛේම වූ. අශෝකං විරජං ඛේමං කියලා මගේ මූල කර්මස්ථාන. කලබලේ ඉන්න වෙලාවේ මූල කර්මස්ථානේ වැටහීමම බුදුහාඳුර පහළ වුණා වගේ. ධර්මය කියන්නේ ඒක තමයි. ඊට පස්සේ ඒක ඉබේම එනවා. ආවට පස්සේ බලනකොට පේනවා gedara කලලයක් වෙලත් නැහැ. මං පිට ගියයි කියලා gedarat නැහැ gedarat එන්න පුළුවන්. අන්න ওই ටික දැනගත්තට පස්සේ අපි ඉස්සල්ලාම පව් අහෝසි කිරීමේ ක්‍රමය දැනගන්නවා. අප වෙනකොට මූල කර්මත්තාන්ට හිත ගන්න කරදරයක් නැත්නම් නැවත ගෝච රාජ්‍යත් භූමියට හිත ගන්න පුළුවන් නම් ඒ ගිය ගමනේ කිසිම පවක් අකුසලයක් වෙන්නේ නැහැ. හැබැයි ඒක සමාදන් වුනේ නැත්නම් ලැබෙන්නේ නැහැ. අපිට පුළුවන් පිට යන එකට පශ්චාත්තාප වෙන්න පුළුවන්. ඇතුළට එන එකට සතුටු වෙන්න පුළුවන්. සාමාන්‍ය භාවනා කරපු එකනා භාවනාවට බහැපු ගමන් හිත පිට යනවා කියලා මුල් කොටස අරගෙන කනකාට වෙනවා. ඉතින් ගොඩක් කල් භාවනා කරලා පස්සේ කියනවා පිට යන්නේ ඒක එන්න එපා නැත්නම් කොහොමද භාවනා යන්නේ. එيشා එන එක පොඩ්ඩක් බලන්න. බලන්න ආවට පස්සේ ගෙදර කලබලද කියලා. බලන්න එන ගමනේදී පශ්චාත්තාපය තියනවාද කියලා. බලන්න ඊට පස්සේ සිද්ධිය නොවුනා වගේ යන්න පුළුවන්ද කියලා අන්නේ කාරණා තුන පිරිසිදුට වාර්තා කරන්න පුළුවන් අපි මේ විසම ලෝකේ සමහිත පවත්තන්න පළවෙනි පාඩම ඉගෙන ගන්න. ඒක ਸਰවඥන්සි තාමත්ම ගැඹුරින් විස්තර කරලා දීලා තියෙනවා. ආපත්‍ති දේශනාවේ යම් වෙලාවකට භික්ෂු උපසම්පදා භික්ෂුවකට ආපත්‍ය සිද්ධ උනායි කියලා කියන්නේ තමංගේ ශිල්පදේ ආරක්ෂක මාර්ගෙන් පිට ගියා. පිට ගියාට පස්සේ අපව නැවත ආයති සංගරේ පිටන එක බුදුජානනාංශේ මන්ද නැලේනම් කොහෙද තියෙන කියලා මුතු අටුවාචාරින් වංශේ ඒක ඒ සමන්තපාථාධිකාවේ සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා පියවර හතරකින් විස්තර කරනවා. වැරද්ද ඉන්නකොට දන්නවා මම දැන් ඉන්නේ වැරද්ද කියලා. අපිට ආපත්‍යක් සිද්ධ වෙලා. ඒක සිහි කරනවා. ඊට පස්සේ විවරති වසංගන්නේ. පව වසංගනයක පෘතජ්ජනයක වැඩේ ආර්යයන් වහන්සේගේ වැඩේ හෙලි කරන එක. උත්තානි කරෝති සන්තෝෂ වෙනවා මට වැරද්දක් වුණා මම ඒක වසංග වෙන්නේ හෙලි කෙරුවා. ඒ නිසා මගේ ආත්මයේ ඉස්සර වගේ අර චපල ගති නෑ. පුංචි පුංචි වැරදි උත්හාන කරතු කියනක උස් කරලා පෙන්නනවා. වර්ධන එක මනුස්ස ගතියක්. මොකද ආපහු ඒක තේරුම් අරගෙන වසන් ගන්න නැතුව ඉන්න එක ආර්ය ගතියක්. හැබැයි ඒක අනුහස් ආනිසංස ලැබෙන්නේ දේශනා කරේ නැත්තම්. අපි ආපත්‍ති දේශනා කරනවා. එතකොට අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන කියලා අපි තවත් භික්ෂුවක් සාක්ෂියට තියාගෙන අර වෙච්ච වැරද්ද දේශනා කරුවාම දේශනාගාමිනී දුක්කට ඔක්කොම දේශනාගාමී ආපත්‍ය ඔක්කොම අහෝසි වෙලා යනවා. මේ කිසිම සාසනයක අපෙන් පිට ඕක නැහැ. වැරදි වෙනවා. වෙච්ච වැරද්ද පෙන්සලෙන් ලිව්වා ඉරසරකින් මැගුවා. ඉතින් ඒක දේශනා කරුවේ නැත්නම් ඒකතු වෙනවා. ඊට පස්සේ පිළිකා කියනවා. අර්බුද කියනවා. මානසික රෝග කියනවා. එන් දිගින් දිගට දිගින් දිගට එන්න පටන් ගන්නවා. ඉතින් සාසනයක් තියෙනවා අපට. උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඉන්නවා. අපි කියනවා අවසරයි ස්වාමීන් ආපත්‍ය දේශනා කරන්න. ආ හොඳයි. මේ කියනවා ඕකා සම්බන්ධේ අබ්බාවත්‍ය ආරෝචේ. ඉතින් අනිත් එක්කනත් බුදුහාමුදුරනේ එයා කියනවා ආයතින් ආවතෝ සංවරේ යාති ඉස්සරහට මෙව බලාගනි ආය සංවර වෙන්නේ කියලා බුදුහාමුදුර ඉන්නා වගේනේ. ඒකම තමයි සතිය මෙතන කරලා දෙන්නේ සතිය කියන බින්නේ නුහුරු තැන නුබුරුසු තැන අප්පගේ ඉඩම නෙවෙයි අගෝචර භූමියේ ආහරි කලබල වෙන්න එපා වසංගන්න එපා එහෙනම් බලන්න ගෝචර භූමිය කොහෙද කියලා. අන්න ඒ වෙලාවේදී ගෝචර භූමිය දන්නේ එක අම්මා ළඟ හිටියට කියලා දෙන්නේ නැහනේ. නස්සත්තර කාර්යය කියලා දෙන්නේ නැහනේ. අපේ පොත කියලා දෙන්නෙත් නැහනේ. භාවනා කරපෙන්න දන්න මෙතන ගෝචර භූමිය. මෙතන නිර්මල තැන. මෙතන නික්ලේශී තැන. මෙතන ക്ഷേම භූමිය. මේ කියලා මෙතෙන් එන්න පුළුවන් අපේ බුදුහමර අපිට දීලා තියෙන ශිෂ්‍යත්වේ. ආවට පස්සේ බැලුවොත් එimhe අපි මොකුත් වෙලා නැහැ. ගෙදර තිබුණු විදිහටම තියෙනවා. ඊට පස්සේ දිගට වැඩ කරගෙන යන්න පුළුවන්. හැබැයි ඒක පින සමාදන් වෙන්නේ මේ වගේ වාර්තා කෙරුවේ නැත්තම්. ඉතින් ඒක නිසා අපි වෙනද පව් කරගන්න දෙයින් දැන් අපි පවුත් නොකර කුසලතාවයක් පුරුදු කරනවා. ඒ හරහා පව් සමා කිරීමේ ක්‍රමය. ඉතින් ඒ නිසා පිට යන එක ගැන කතා කරුවොත් පශ්චාත්තාපය තමයි. අතුරට එන ගැන කතා කරුවොත් අපි දන්නේ නැතිවක් ඉගෙන ගත්තා. සතුටට කාරණාවක් ඒ නිසා මේකේ ඕනම කෙනෙකුට කනගාටු වෙන්න කරුණු තියෙනවා. ඕනම කෙනෙකුට පශ්චාත්තාප වෙන්න පුළුවන්. වෘතඥයාගේ වැඩේම අල්ලපු ගමේ මිනිස්සෙක් මන්නොත් තියෙන එක තල්ලේ තියෙන අනිච්චන් දුක්ඛං අනත්තං නොද්දකින් නොපතන් නොදොමකින් අනේ කුණු සංසාරිකේ තීන් තැවෙන. ඒගොල්ලෝ හිතන මේ සාසනේ තියෙන තැවෙන්නේ කියලා. සරුවචනාන්ති කියනෝ ගාලල්ලව ගණන් ගන්න එපා. ඉතින් පත්‍රේ බලන්න හැමදාම මරණ දැන්නේ තියෙන මොකටද ගණන් ගන්නේ? උඹ උඹ වැඩ කරගන්නේ. ඉතින් අපි හිතන අප්පා මේ මරණත් ගණන් ගන්න නැතුව කැක්කමක් නැතුව එහෙම නැත්නම් කැවුත්තක් නැතුව කටයුතු කරන්න කියලා. නෑ ඔය ඔක්කොගේ මලක වල වලට යන්න පටන් ගත්තොත් අපිට වෙන වැඩක් කරන්න වෙලාවක් හම්බෙන්නේ නෑ. විසාකාවගේ දුව නැතුණත් බුදුරජාණන්සේට කිව්වේ නෑ. ආදාන කළ යන ගමන් මතක් කරලා ගියා. අනේ මගේ හොඳ මිනි පිටි මරුණා ස්වාමීන් වහන්සේ කියේ මිසක අනේ ස්වාමීන් මේ බුලත් අතත් දෙන පාන්සකූට වඩින්නකෝ. තුන් මාසේ දාන්න වඩින්නකෝ. අවුරුද්ද දාන්න වඩින්නකෝ ඉව්ව තිබිලා නැහැ ඒ කාලේ. දැන් තමයි අපි මේ මලකවල හොය හොය ඇවිදින්නේ. එහෙම කෙනාට අකුසල් සමාදානෙ වැඩි. ඒක පෘථජ්ජනයාගේ මානවයිති වාසික. යා මොනවා වැරදුනත් ඒක සීකර කර ඒකම කීකියා ඉන්නවා. නමුත් ආර්ය විනය හැසිරෙන කෙනා ප්‍රශ්නාව දන්න කෙනා දන්නවා සමහරක් පව් මකන්න පුළුවන්. අහෝසි කරන්න පුළුවන්. ඒක බුරුම ස්වාමීන්සලා කියන්නේ පව සිද්ධ වෙන්න ඉස්සලත් හිතේ තිබුණ සතිය නම් මේ කියන අත්තර දුන්නාට පස්සේ සතිය නම් අතරමැද හරිය පව අහෝසි වෙනවා. හැබැයි පස්සේ සතිය තියෙන බව සහතික කරගන්න ඒ සහතික කරන්නේ මම නැවත ගෙදර ආවා. ගෙදර කරදරයක් නැහැ. මගේ හිත බාර ගන්න කැමැති ඒක විවරති. විවර කරලා කියන්න ඕනේ. ඉතින් මම මේ සැරේට ඉස්සලා සැරේ සුබෝදාරම ගියාට පස්සේ ඔය ප්‍රශ්නේ මතුවෙලා ඔක ටිකක් විස්තර සහිතව මතු කරලා සභාවේ ඉන්න කට්ටියලව කතා කෙරෙව්වා. කතා කරලා ඒක ලියලා දැන් මේ පත්‍රිකාව තියෙනවා. මයිලඟ තියෙනවා ඒකේ මේ ඉලෙක්ට්‍රොනික කොපි එක මං හත්ෙන්ද වෙන්නේ ඉස්සලා පිටපත්තියක් හදලා දෙන්නා. ඒක කොහොමද මේ වගේ හිත පිට ගියාම පිට ගිය පාට පශ්චාත්තාප නොවි පිට ගිහිල්ලා තියෙද්දි වැරද්ද දැනගෙන නැවත තමන්ගේ මූල කර්මස්ථානට ගෙනල්ලා <clears throat> මූල කර්මස්ථානේ කලබල වෙලා නැති බව දැනගත්තට පස්සේ තමයි තේරෙනවා මේ හිතම ඒ වෙච්චි පවෙන් කුසලයක් ඇති කරගන්න පුළුවන් දක්ෂතාවයක් ඇති කරගන්න පුළුවන් ඒ හරහා තමයි අපි මේ සතිය මේ හුදු සතිය සති මාත්‍රය මේට වැඩිය සූර ක්‍රියාවලට විවිධාංගීකරණ ක්‍රියාවලට යොදන්න පටන් අරගන්නේ ඕක ඉස්සරහට ගියාට පස්සේ මේ දහසක් වැඩ කරන ගමන් කොච්චර අත්තර දෙසිද්ධ වුණත් තමයි පැහැදිලිව කියන්න පුළුවන් මේක හිතාමතා කරපු එකක්ද නැත්නම් වෙච්ච එකක්ද වෙච්ච දේ ගණන් ගන්න. වෙච්ච දේ අනික් සම්බන්ධ වෙච්ච කරන කනගාටු වුණා නම් පශ්චාත්තාප වුණා කියලා වැඳලා කියනවා සමා වෙන්නේ. හැබැයි මම දන්නවා මම කරපු එකක් නෙමෙයි වෙච්ච දේ. තාතියෙන් නැති එකනා වෙච්ච දේත් කරේ දා ගන්නවා. කරපු දේත් කරේ දාගෙන ගොඩේ එන්න බැරි අපහසුක තියෙනවා. ඒක නිසා ඒ නැවතත් මේ වගේ අපිට වාර්තා කරපු එක ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම තාම පොඩ්ඩක් කොස්සක් හිතේ තියෙනවා. මේක හරිද වැරදිද පස්සට දෙන්නේ කියලා මගේ නිර්ණය පිට යෑම ගැන විතරයි කල්පනා කරලා එහෙම ලියන්න පුළුවන් වෙන්නේ නැවත අරමුණට ගේන එකේ තියෙන මේ විචිත්‍ර භාවය තමන්ට තමන්ම කමටහන සුද්ධ වෙන ගතිය තමන්ට තමන්ම ගුරුවරයෙක් වෙන ගතිය තමන්ට තමන්ම නිවැරදි කර ගන්න පුළුවන් ගතිය සමාදන් වෙනවා නම් මම කියන මේ ජීවිතේ සංසාරේ පළවෙනි වතාවට වෙන විශාල විප්ලවයක් මේ වෙන්නේ. ඒ නිසා පශ්චාත්තාප වෙනවට වැඩිය අපිට සන්තෝෂ වෙන්න කියලා කියන්නේත් නැහැ. මේ ඉදිරි ගමනක පෙරමගරකසක් කියලා හිතාගන්නයි කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ සිටින විට හුස්ම රැල්ල දැනේ. මෙනෙහි කරන්නට ගිය විට වරහන් ඇතුළේ තියෙන ඇතුල්වීම පිටවීම ආයාසයෙන් කරන බවක් වැටහුණි. ස්වභාවික හුස්ම හා ආයාසයෙන් කරන විට හුස්ම හඳුනාගන්නේ කෙසේද? වෙනස්කම් මොනවාද? කරුණාවෙන් පහදා දෙන්න. නෑ ආයාස කරන්න කියලා කිසිම දැනක කවදාකවත් කියලා දීලා නෑ. මේ අනායාසයෙන් වැටෙන හුස්ම රැල්ල විස්තර කරන්න කිසිම ප්‍රයත්නයක් කරගනත් නෑ මෙතන. ඒක නිසා හරි අමාරුයි පෙරමඟ පෙන්නඳ. ඒ නිසා මෙනෙහි නොකර හුස්ම ගන්න වෙලාවදී මම පිම්බෙනව හැකිනව බලනව නෙවෙයි වම දකුණු බලනවා නෙවෙයි මම හුස්ම ගන්න බව දන්නේ කොහොමද? ඒක කාටවත් හිතන්න බෑනේ යාලියන්න එපායි. ඒක නොලියා ආයාස කරන එකයි මේකයි ගල්පන්න කියලා කියන්නේ මේ ඉපදිච්ච නැති ළමයින්ට කේන්දර බලනවා වගේ. ඒක නිසා මේ රචනය කරපු එකනා මිනේ නොකර ඉන්න වෙලාවේදී ආනාපානෙ හොඳට වැටහෙනවා කියන එක තව ඩිංගෙත් විස්තර කළ දෙනවා නම් සභාවට මට හුස්ම වැටෙන්නේ මෙහෙමයි කියලා අන්න ඒතකොට නම් ඉදිරි ගමනක් තියෙනවා. ඒ ටික ලියන්නේ නැත්නම් කුරුම්බ කියලා කුරුම්බ කොඹ විකුණන කතාවක් මට කියන්න තියෙනවා. බඩු නැහැ ඇතුලේ බඩු නැහැ කොඹ විකුණන. කමටාන සුද්ධ වෙන්නේ නැහැ. එනිසා කැමැතිද ඒ ලියුපෙකනා සභාවේ සුභසිද්ධිය පිණිස මිනේ නොකර ඉන්න වෙලාවේදී මට ආනපාන වැටෙන්නේ කොහොමද කියන එක සභාගත කරන්න එහෙම කැමති නම් අත උස්සන්න එහෙම නැත්නම් අනිද්දාශේ ආයෙත් කරුණාකර ඒක තමයි වැද්දගත්ම දේ භාවනාව. ආයස කරන්න එපා. ආයස නොකරත් අරමුණත් එක්ක සුවද භාවයේ අරමුණ අඳුනා ගන්න ගතිය වැටහෙනවනම් ඒ වැටහෙන කරුණු දැනෙන කරුණු අත්දකින්න කරුණු තමයි ගණක් හදලා ගානේ උත්තරේ වගේ තියෙන. ඒක දීලා නැහැ. ඒක ලියපු ගමන් එකක් සහතික වෙන්න පුළුවන්. ඒක ඒකාන්තම ඉදිරි ගමනට තල්ලු කරනවා. උපනායන ගතිය තියෙන එතන. ඕපනායක කියලා තියෙන ධර්මයේ ගුණයක්. අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් තල්ලු කරන ගතිය. අන්නේ තල්ලු කරන ගතිය තියෙන්නේ වැටහෙන දේ දැනගන්න හැබැයි ඒක දේශනා කරන්න. ලියන්න ඕන. ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරේ නැත්නම් කණේකට මණිකක් පය වැදුනා වගේ අහුලගෙන නැහැ. මණිකේ පය වැදුනට කණා ඇහිඳලා ගනී. ඉතින් අපිට ඕනේ මේ ඇහැ පාදලා දෙන්න. මේක අහුල ගන්න ඕනේ. අරමුණ මෙනේ නොකර ඉන්න මට වැටෙන්නේ මෙහෙමයි කියන. ඒ තමයි මණික. ඒක ඊට පස්සේ මෙනෙහි කරන එකයි මේකයි ගලපන්න මෙනෙහි නොකරන වෙලාවේදී අරමුණ වැටහෙන ස්වරූපේ ඉදිරිපත් කළ නැති එකයි මම නැවත නැවත මතක් කරන්නේ. ඒක කරුණාකර වார்த்தාවට කරන්න. එතකොට ප්‍රශ්න අහන්න වෙන දෙයක්වත් නැහැ. එයාම ඒ වැටහෙන දෙයම ඉදිරි පෙරමග සාදලා දෙනවා. ඒකට අදිමොක්ක චෛතසිකය කියලා කියනවා. භාවනා කරනකොට අදිමොක්ක චෛතසිකය පහළ වෙනවා. මෙන්න මෙහෙමයි යන්න ඕන කියලා භාවනාවෙම පහළ දෙනවා. ඒක මෙනෙහි කිරීම ආදී පටලැවුවොත් තමයි සංකර කෙරුවොත් අදිමොක්කේ පහළ වෙන්නේ වතුර කඩකට මූණ බලන්න ඕන නම් ඒකට උෂ්ම පොද වටින් නැති වෙන්න බලන්න. එතකොට තමයි වතුර කඩේ ඡායාව පේන්නේ. උෂ්ම වැදුනොත්, හෙල්ලුනොත් ඡායාව පේන්නේ. කැළඹෙනවා. ඒ නිසා මෙතන කැළඹීමක් කරලා තියෙනවා. කැළඹීම කරන්න ඉස්සෙල්ලා පිනිච් එක විස්තර කරලත් නැහැ. අන්නේ දෙකේ විස්තර කිරීම හරහා පොටපාද ගන්න විදිහට අපි මතක් කරමු. මේ ප්‍රශ්නෙම තවත් කොටසක් තියෙනවා. තවත් අවස්ථාවක චේතනා පහළ නොකර පරියංකේ සිටින විට ඇතිවන නිදිමත සිටින විට නිදිමත ඇති වුණි. නිදිමත මගහරවා ගැනීමට කුමක් කළ යුතුද? ඔය නිදිමත ඇති වුණාට ඒක ඒකට වෛර කරපු නිසා නේක මගහරවා ගන්න ඕනලා තියෙන්නේ. ඒක චේතනාවනේ. නිදිමත එනකොටම අමනාපය පහළ වෙන්න eBay. නැත්නම් කොහොම මේ නිදිමත අයින් කරන්න කතා කරනවා. ඒ නිසා නිදිමත අයින් කරන්න චේතනා නැතුව එන්නේ ඒ නිසා අපි මේ ගෙට එන්නත් ඉස්සෙල්ලා මේ අයින් කරන්න ඕනේ මෙයා ගන්න ඕනේ කියන එක නිසා තමයි අපි අනිවාර්යව පයට යන්නේ. ඔය දෙකටම එන්න අරිනු. නිදිමතටත් එන්න අරිනු, වීර්යයටත් එන්න අරිනු. ඇවිල්ලා බලවනම් ඔන්න කීත හැකි නෑ චේතනාවක් නැතුව නිදිමත ආවා. මම මොකට ඒ gadu ගන්නේ මට මට කරප්පන් ඉන්න දෙයක් නෑනේ මේ අපි නිදිමත දැනගන්නත් එපා අනිත් එක. ආනපානේ දැනගන්නවා වගේම ඔය නීවරණයන්ගේ තීන මිද්දේ හිතට ආවට පස්සේ කොහොමද වෙන්නේ කියන එක. මේ තීන මිද්දේ තියෙනකොට මෙහෙමයි හිත කියලා දැනගන්න එන්න ඕන. හැබැයි ඒක මම පිළිගන්නවා ඒක ආදුනිකයට බර වැඩි. අපි ආදුනිකය යොදන්නේ රූප ධර්ම වලට. අරූප ධර්ම පස්සේ කරා. නමුත් නිජමත ආවනම් නිජමත ආපුවාම මට කර්මන්නේ වෙලා හිට මෙහෙමයි නිජමත වෙලාවේ මෙහෙමයි කියලා අරමුණ දැක ගන්න පුළුවන්ද? නැත්නම් අරමුණ විස්තර පේන්නේ නැතිකමද තියෙන්නේ. එහෙම නැත්නම් චේතනා බහුල වෙලා නිඳා ගන්න හොඳයි කියලා හිතන එක නැත්නම් නිදිමත හොඳ නැහැ කියන එකද වෙන්නේ කියන එක නිදිමත එන්නේ නැතුව ওই පාඩම ගන්නන්න බෑ. ඒක නිසා චේතනා මුල් කරගෙන ප්‍රශ්නේ අහපු නිසා මම කියනවා චේතනා මුල් කරගෙනම උත්තරයක් මේ නිදිමතට द्वේෂයෙන් කතා කරලා තියෙන නිසා අපිට නිදිමතේ ස්වභාවය දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. නිදිමතට द्वේෂ කරන්න එපා. ඉල්ලලා ගත්තා නම් द्वේෂ කෙරුවට කමක් නැහැ. මේක අනා අන මේ අනායාසයෙන් එන එක එචා නිදිමත ආපුවාම මෙහෙමයි කියන එක දැක ගන්න සුළුව ගවට අපිට ධෛර්යය ගන්න උත්තරයක් වශයෙන් දෙන තියෙන භාවනා කරනකොට නිදිමත එයි කියලා අපේක්ෂා කරගෙන යන්න. ලෑස්තිලා යන්න. එතකොට නිදිමත එච්චර ප්‍රශ්නක් කරනවා. හැබැයි 100ක් නම් නිදිමත නැති වෙන්නේ. 100 ප්‍රශ්න උත්තර හම්බෙන්නේ නැහැ. නිදිමත එන එක වළක්වන්න බෑ. නෝ ලෑස්තිලා යන්නේක නිතිපතා භවනා කරන කෙනෙකුට උපකරණයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අනිත් දවසේ යනකොට නිදිමත එයි කියලා අරමුණ පේන වෙලාවේදී අරමුණ විස්තර බැලීම හරහා අරමුණේ ලක් මේ ගති තබහව විස්තර බැලීම හරහා හිත කර්මන්නේ කරගෙන තියෙනවා. අරමුණ සමීපව නිරීක්ෂණය කරන්න උත්සන්නව නිරීක්ෂණය කරන්න ආසන්නව නිරීක්ෂණය කරන්න ඕනේ එතකොට මේ කුසීතකම එන්නේ ඒ සඳහා ලෑස්තිලා යෑම තමයි වඩා හොඳ වැඩේ කුසීතකමට වෛර කරලා හෝ ඒ ගැන චේතනා පහල කරනවට වැඩියි ගෞරවනීය ස්වාමීන් වහන්ස දැක් වූ වීරිය හතරෙන් වීරිය හතෙන් සතර ප්‍රධාන වීරියේදී වැඩි දියුණු කළ යුතු කුසල ධර්මයන් හා ප්‍රහාණය කළ යුතු අකුසල ධර්මයන් පහදා දෙන්න. සතර සම්‍යක් ප්‍රදාන් විරි ඉස්සල්ලාම තියෙන අනුපන්නාන පාපවාණං අකුසලාණං ධම්මාණං න උපාදාය නූපන්න අකුසල් නොයිපද වීම සඳහා ප්‍රයත්න කරන. ඒක තමයි සීලිකය. අපි පොරොන්දුක් පීරනවා සතුම් මරන්නේ හොරකම් කරන්නේ. ඒක ඉතින් අපි ලොකු කැපකිරීමක්. මොකද ශිල්පද කඩන එක හරිම ලේසි. ශිල්පදේ රකින්න එක අමාරුයි. ඒ නිසා අපි ශිල්පදේ රකන එකට දැඩි අපි සංයමයක් කරනවා. නමුත් අපි ඒක හරියට රාජ්‍යයක් දිනාගෙන රාජ්‍ය වටේට ඇතුල් නුවර වටේට කොටු බැම්මක් බඳිනවා. දියාගලක් බඳිනවා. නමුත් මේ වෙනකොටත් ඇතුලේ ඉන්න හතුරු ඉන්න ඉඩ තියෙනවා. ඒකට කරන්න ඕනේ රහසොත්තු සේවයක් දාන්න ඕනේ ඇතුලේ. නගරය ඇතුලේ. දැනට උපදිලා තියෙන අකුසල කර්ම පිළිබඳව මොකද්ද කරන්නේ? ඒක තමයි සතියෙන් කරන්නේ. කරබන මොනක් නොකර බලන ඉන්නකොට ඔන්න නිදිමතක් ගන්න නිදිමතට ද්වේෂයක් එනවා. ඉතින් අපි හිතන්නේ නිදිමතට අනිවාර්යයෙන්ම ද්වේෂය තියෙන්න ඕනේ ඒක විය යුත්තක් කියලා නෑ නිදිමත ගැන වෙන කතාවක් ද්වේෂ වෙන කතාවක්. ද්වේෂය නිදිමතට එන මනාපන අපේ. රූපයක් දැකන රූපෙට එන මනාපමන අපේ. සද්දයක් කරුණා මනාපමන අපේ. මේ මනාපමන අප දෙක අපි ගිය සංසාරේ ඉඳලා ගෙනාවු එකක් නේ. මොනවා හරි දකින්නකොට ප්‍රබහ කරන දකින්නකොටම තද වෙනවා. බුදුහාමුදුරුවෝ දකින්නකොට සතුටු වෙනවා. මේක කොහෙද මේක කොහොමද දැකගන්නේ අපි නැත්තම් මේ දැනට ඇතුලේ තියෙන කෙලස් ටික දැක්ගන්නේ කොහොමද සතියෙන් පූර්ව නිගමනයකින්තරෝ බලන්නේ. ඒතර පේනවා සමහර සද්ද වලට ප්‍රියයි සමහර අප්‍රියයි සමහර වේදනාවට ප්‍රියයි සමහර අප්‍රියයි සමහර හිතවිලි හොඳයි සමහර නරකයි. ඒතකොට තේරෙන පටන් අර ගන්නවා මේව ඇතුලට එන්නත් ඉස්සෙල්ලා අපේ හිත නරක වෙලා ඉවරයි. අපේ හිත එව්වට නම් වණන් ඉවරයි. හංගඩු ගහලා ඉවරයි. ඒක තමයි සතියෙන් අල්ලන්නේ. ඒ දෙකම අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය කරලා උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය කියන එකට චන්දන් ජනේති වායමති විරියං ආරබති ආදි වශයෙන් වැඩ කරනකොට තේරෙනවා මේක දැනගන්නකොටම රහසොත්තු සේවාවක් ඇතුළේ තියෙනවා කියලා දැනගන්නකොටම දැනටමත් ගෙවැදිලා ඉන්න හතුරෝ ඉබේම බය වෙනවා. සිවිල් පොලිසියට බය නැහැ මිනිස්සු. මිනිස්සු දන්න මේකදී ඔත්තු සේවාවක් තියෙනවා. ඒ වගේ සතිය කියන්නේ ඔත්තු සේවා හරියට මේ ටීවී කැමරාවක් වගේ හැම වැඩක්ම කරනකොට දල්වාගත් දෙනදී බලන්න. ඒතර ටීවී කැමරාවක පේන මොකද්ද කරන්නේ එතකොට තමයි යෝගාචරයට අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් කියලා මේ කුසල් කරනවා කියලා කියන්නේ පවුන කරන එක තමයි. දැන් අපි මේ කුසල් කරනවා කියලා මා විශාල ව්‍යාපාර කරනවා. මෙච්චර මෙච්චර සෙනඟ අරගෙන මෙච්චර මෙච්චර ගෙජ්ජි හොල්ල හොල්ල මෙච්චර මෙච්චර කොඩි වනවන මෙච්චර මෙච්චර බෙර ගහ ගහ මෙච්චර මෙච්චර හඳුන් කූරු මෙච්චර මේ ඔක්කොගෙම කරනටදී කොච්චර හොඳ මෙතන ඉඳගෙන මොකුත් නැතුව අත අපිට අතත් යන්නේ කවදාක කවුරුත් හිතන්නේ මම පැවිදි වෙච්ච ගමම 88 මට පණිඩයක් කිව්වා මේ අපි පැවිදිනේ නොවැම්බර් 12 16 ඊගාව අවුරුද්දේ පණ්ඩිත ශාන්සිගේ උපන්දිනේ පින්කමක් තියෙනවා ගල්දුවියන් මම කවදාවත් ගිහිල්ලත් නැහැ. ඉතින් මම වන්දනායි වන්දනා කරන වෙලාවේ ලොකු ශාන්සි කාට ගිහිල්ලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මේ ගල්දුවේ පින්කමක් තියෙනවලු. කට්ටියත් යනවලු යන්ත කියලා. මේ නම ගල්දුවියන්නේ අක්කර ගණන් බහම්පත්තු කරනවා අයියෝ. යෝගාවචරණ කියලා හිත බේරගෙන ඉන්න බෑ කිව්වා. උන්නේ කුටියටලා දවස් තුනක් භාවනා කරලා පෝස්ට් කාඩයක් දාන්න කිව්වා වණ්ඩිතත්තට මං දාන්තේ මෛත්‍රී භාවනා කරුවා කියලා. දැන් කොහෙද යන්නේ සංස්ථාව? දැන් කොහෙද යන්නේ? විරිදු කොච්චර නම්බුවක් හතු ලොකු සත්‍ය අපවත් වුණාද මොනවක් කරේ නැහැ. මෙයා කිරිල්ලෙන් වෙන අවුලට වැඩිය කොච්චර ෂෝක්ද? අනු නෝපන් කුසල් රාශියක් උපදවා ගන්න පුළුවන්. හිත විවේක කරනකොට. ඒකට මෙහෙම අල්ලන්න නැහැ වටින් අල්ලන්න නැහැ මෙහෙම අල්ලන්න බලන්නේ බලන්න ඉන්නකොට. අපි ළඟ තියෙන මනුස්සකම, අපි ළඟ තියෙන කුසලතා, අපි ළඟ තියෙන ප්‍රවීණතා, අපි ළඟ තියෙන නිර්මාණශීලීත්වෙ ඉන්න හිත පොඩ විවේක කරන්න. දාන්න එපා මේකට ඉහිඳ. දාන්න එපා මේකට අනම්මනා. දැම්මොත් වෙන්නේ මොකද්ද? තියෙන එකත් අවුල් වෙනවා. පඬිතිය සමාජයට මෙහෙ කරති අතිපණ්ඩිතයෝ සමාජයේ එහෙ මෙහෙ කරති. ඔය එහෙ මෙහෙ කිරිලෙන් දැනද බොහොම උග්‍රව යන්නේ ආගම් වල. බුදුරජාණන්සේ කියන මොකක්වත් නැහැ. එහෙ මෙහෙ කරන්න එපා මෙහෙ කරපන්. ෂෝක් එකට තේරෙනවා අපි මේ පැවිද්ද අපි මේ භාවනාව ඉදිරියට ගෙනියනකොට සරලම රේඛාව තමයි හොඳම රේඛාව. ওই චක්‍රවංක රේඛාවල් එකක්වත් ලස්සන නැහැ. ඒකට තේනවා හොඳ පිනක් කරගන්න හැටි. ඊට පස්සේ ඒක වඩා වර්ධනය කරනවා. ඊට වෙයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව දාලා කතා කරන වචන පරිසෙන් කතා කරනවා. කරන වැඩ බෝ කරන වැඩ කරන්න එපා. ආජීවියත් තෝරගනි මේ විකාර දැක්කට පොට්ටෙක් වගේ හිටපන්. මේ කනට নানা ආකාර ආමන්ත්‍රණ ආවට බීරෙක් වගේ හිටපන්. අතරපඩ හයිය තිබුණාට කොන්දපඩ නැති එක්ක වගේ හිටපන්. උඹට ඥාන ශක්තිය තිබුණා මැට් එක්ක වගේ හිටපන්. පණ තිබුණට මලමිනියක් වගේ හිටපන් කියලා. ඒකට තියෙනවා යකෝ ඒකට කිසිම විසමක් නැහැ නිතරම ජයක් හම්බුවේ. ඒ තමයි ඉගෙනගත්ත ධර්මයේ කුසලය වඩා වැඩි ජීවන කරන ක්‍රමය. ඒ නිසා හතර සම්‍යක් ප්‍රදාන් වීර්යයේ ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කලීජමක් තියෙනවා. පහුවෙනකොට පහුවෙනකොට මේ පිරිසුදු කරගත්ත චිත්ත ප්‍රවෘතිය චිත්තසංතානයේ දිගට පවත්තන්න සබ්බපාපස්ථා කරනන් තමයි නැත්නම් අසේවනාච බාලාණන් විතරයි අපි හපෙලා දෙන්නේ. එතකොට පණිතානංච සේවනං හම්බ වෙනවා. ඉස්සල තියෙන අසේවනාච බාහන ඒ කක්ක තියාගෙන ඉන්නකොට මේක එළියට ඇතුළට එන්නේ. කක්කාව අතාරින්න ප්‍රයෝගෙන් අතාරින්න. ඒක සඳහා කටයුතු කරනකොට මෙන්න කල්යන්න මිත්‍ය ළඟට එනවා සද්ධාර්මයේ ළඟට එනවා. එතකොට ඔච්චර නටන්න ඕන ඔච්චර වටවලල්ලේ යන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය පිළිබඳව අපි එච්චරම කාටවත් ඇඟිල්ලෙන් නෑ නෑ හැන්දෙන් කවන්න යන්නේ නෑ. මතක් කරනවා සතියෙන් ගත කරන්න. සතියෙන් ගත කරනවා ගත කරන චිත්ත ප්‍රවෘත්ති යම් වෙලාවක පැහැදිලි වෙච්ච වෙලාවක ඒ ඒ ප්‍රවෘත්තිය පැහැදිලි වෙච්ච එක පැහැදිලියට බොරදියෙක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපයි කියලා මේකට ආය දාන්න එපා මොනවාක්වත්. දාන්න එන හැම මිනිහම යමෙක් කියලා හිතාගන්න. මේක සංකර කරන්නේ නේ එක හැම එකාම යම දූතයෝ. නිස්සද්ද භාවයේ විවේක භාවයේ හුදකලා විවේකයේ දෙනවනම් කල්යාණ මිත්‍යා කියලා යනකොට හරි ලස්සනට ඔය සතර සම්‍යක්පදන් විරේ පසුපසු වීරයන් නිතරම ජයක් විදිහට එන්න පටන් ගන්නවා. ඒක මම හිතන්නේ මේ දේශනමාලාව අපි ඊයේ පටන් ගත්තේ අවසාන තියෙන වීර්යයේ අපි බලමු දේශනාවේදී තව ටිකක් ඉස්සරහට කරගන්න. මේ හැම එකකීම මම මේ සතියේ තියෙන අසීමිත බලමහිමේ විතරයි මතු කරන්නේ අනික් ඒවා ගැන මම එච්චර ගන්නෑ ඒව අරගෙන ඒ වගේ ආධාරයෙන් මේ සතියේ ප්‍රතිපත්තහනේ තියෙන ඒකායන ක්‍රමය තමයි ගොඩක් පෙන්ලා දෙන්න හදන්නේ මේ ප්‍රශ්නේම දෙවෙනි කොටස යෝගියෙකු පින්පව් අතහල යුතුය නම් බුද්ධ වන්දනය සජ්ජායනය ආමිස බුද්ධ පූජා අතහල යුතුය දැයි පහදා දෙන්න කන්ද සූත්‍රය වක්කලි සූත්‍රය ආදී සූත්‍රවලින් පැහැදිලි කර ඇති අන්දමට රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍ය විපරිණාමය අඤ්‍යතා භාවීතාවය දැනීම දැකීම තුලින් අපායට අපායට යන අකුසලයක් නොවන බවත් සෝවාන් ඵලයට පත් නොවි කලුරිය නොකරන බවත් දැක්වේ. වීරිය චෛතසිකයේද මෙම වීරිය චෛතසිකයේද පහදා දෙන්නේ. ඒක ඇත්තට වීර්යය තුලින් විස්තර කරන්න අමාරුයි. වීර්යය සම්බන්ධයි. කෙසේ නමුත් මම මතක් කරනවා කොටට හිතර ඉදිලා වගේ තමයි ප්‍රශ්න හතරම ලියලා තියෙන්නේ. කෙසේ නමුත් දැන් මේිනුට බුද්ධ පූජා කරන්නේ බුද්ධ වන්දනා කරන්න දෙන්නේ නැහැ. මෙතන ඉනුවල බෞද්ධකම පෙන්වන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපිට හරියට දොස් කියනවා. නිසරණ කාදාත් කන්න පින්කමක්වත් කරන්නේ නැහැ. ඊ අපි කියනවා ඕන කෙනෙක් කරගන්න මෙතන ඒකට කියන්නේ අධි කුසලයට කම්මැලිකම. මේ උසස් කුසලයේ තියෙදි මේ ලාම කුසල් කල්පනා කරනවා භාවනා කරනවා. ටොන්නලිසයට ගිහලා වටේ ගියොත් හොඳ නැද්ද? අම්මට තාත්තට උදව් කරන එක හොඳ නැද්ද? පරානුද්යත පරිසංයුත් විතක් හොඳ මේ ඉඳගෙන භාවනා කරන චේතනා කරන්න තු ඉඳගෙන ඉඳ මිනිහා මේ කරන්නේ. ඉතින් මහසීසයිඩ් ස්වාමීන් වහන්සේ කියනවා මිච්ඡර වටන චිත්තක්ෂණයක් හම්බෙච්චාම ඒක වසුරු හෙලා ගන්න හැටි බලන්න මේ ලහම කුසල් ගැන හිතලා ඊට පස්සේ වාදෙකුත් නගනවා එව්වා එහෙනම් අතට අමතක කිරුවොත් අපි කොහොමද මේ සාසනයක් පවත්න්නේ ආදිවාසී නිසා මේ භාවනා වැඩපිළිවෙලක් කියලා කියන්නේ කුසල් වල ඉහළම එක කියලා දන්නවනම් ඒකේ ඉඳගෙන මෙව ගැන කල්පනා කරන එක ඔය අකුසලයේ සිද්ධ වෙන්නේ බෞද්ධයන්ගෙන් විතරයි කියලා මං කියනවා ඕනම කෙනෙකුට සතිය අඳුල්ලා දුන්නොත් කතෝලික මිනිස්සෙකුට මුස්ලිම් මිනිස්සෙකුට දෙමළ මිනිස්සෙකුට පොඩ්ඩලම කදාගත් ඔය කල්පනාව ඉන්නේ නැහැ ඒගොල්ලන්. බෞද්ධයාට විතරක් වෙන පිළිකාවක් ඕනේ. හරිම අමාරු. ඒ ඒ ඒ මට්ටම් පණින්නම හරි මොකද අපිට පුරුදු අර සාමාන්‍ය පිංකව. මේක උසස්ම කුසලයේ නිසා අධි කුසලයට ගියාට පස්සේ ලාම කුසලයේ ගැන කල්පනා කිරීමට දෙන වචන තමයි අර්ථය. අරසේ නිසා අධි කුසලයේ තියාගෙන ඒක ඉඳගෙන මේක ගැන කල්පනා කරනවා. ඒ නිසා ආරියවංශ සූත්‍ර දේශනාවේ භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහානාරාමෝ හෝති පහානරතෝ භාවනාරාමතාය භාවනාරතිය පහානාරාමතාය පහානාරතිය නේවත්තුක්කං සේචිනෝ පරං වම්බේති කියලා දීර්ඝ බලවත් දේශනාවක් සරුවචනසේ සඳහන් කරනවා අධි කුසලේ හම්බ වෙච්ච වෙලාවේදී අර ලාමක කුසල් ගැන කල්පනා කරලා මේක ඉහෙඳ තියෙන එක තමයි කෙලස් කියන්නේ. ඒක තමයි මායя කියන්නේ. මෙහාට ඉඩ දෙන්න එපා. බුදුහාමුදුරුවෝම ඉස්සරහින් තියන්න. ඒ වෙනුවට අධි කුසලේ වෙනුවෙන් නැමෙන්නේ. අධි කුසලේ විනේ කරු කටයුතු කරන්න කියලා. ඉතින් මේ මේ ප්‍රශ්නේ මම වෙනදනම් ওই ප්‍රශ්න විසි කළා දානවා. වැඩක් නැහැ මොකද අපි මේ භාවනා කරන්න ආවට පස්සේ ඕ ඕව කතා කරන්න ගත්තොත් ඕක දහම් පාසලේ කරගන්න ඕනේ වැඩ. මෙතන තියෙන්නේ මේ නෙවෙයි. මෙතන තියෙන අරමුණ රිද දාලා අරමුණ වැටෙච්ච ඇති. මේක පළවෙනි ප්‍රශ්නේ ඉඳලම ඒ ගැන ගිහිල්ලා නැහැ. අර වටපිට තියෙන දේවල් කතා කරනවා. ඉතින් මේවා කතා කරන්නේ නැතුවත් බේරෙන්නත් බෑ. ඒ නිසා සාකච්ඡා කරාට කමක් නැහැ. නමුත් මතක තියාගන්න මේ අපි අමාරුවෙන් ගත්ත මේ සුළු කාලය තුලත් මේ নানা ආකාර ප්‍රශ්න ගෙනල්ලා පටලවාගෙන 40ක් 50ගෙත් හිත අහක යනවා. ලියලා තින්නේ Tamange හිත සතිය නැති වෙලාවක. බලන්න කවදා හරි සතියෙන් ඉන්න වෙලාවක මේ ප්‍රශ්න එකක්වත් මතුවෙනවද කියලා. සර්වඥාන්සේ සඳහන් කළ තියෙනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මඤ්ඤනා කරන්න ගත්තොත් අපි කොහේ යනවද කියලා දන්නේ නැහැ මහතෝනග වගේ කඳ ඉස්සරහට තියේ බෙල්ල පතර තියේ. ඉතින් මේ ඉස්සරහට යන්නේ පතට යන්නේ දන්නේ ඒක නිසා පුළුවන් තරම් බලන්න බොහොම සරලව අවංකව එළඹ සිටි මොහොතට හිත දීලා ඒක නම් උපරිම කුසලේ නැත්නම් ඒක නම් සති ඒක නම් ඒකායන මාර්ගයේ ඒකට මේ මතුවෙන ප්‍රශ්න නිසා අපි කොච්චරක් අර කරත් ඉස්සලා දාලා යන්න ඕනේ ගමනතියෙදී ගුණා ඉස්සර කළා දාන ගමනතියෙදී කරත් ඉස්සර කළා තියෙනවා දැන් ගුණාට රිවර්ස් ගියර් නැහැනේ එයින් ගමනක් නැහැ මේක ප්‍රධාන වශයෙන් වෙන්නේ බෞද්ධයාට විතරයි හැම වැඩමුළුවේදීම එක්කෙනෙක් කරේ ප්‍රශ්න අහනවා ඉතින් කියලා කියලා මගේ කට උල් වෙලා තියෙනවා. අනිවාර්යයෙන් මම බලාපොරොත්තු වෙන හැමදේ. හැබැයි මේ සතිපාසලට මම හරියට සම්බන්ධ වෙලා තිනවා පොඩි ළමයෙක්ගේ කවදාකවත් ඔහොම දෙයක් ඇහෙන්නේ නැහැ. කතෝලික මිනිස්සෙගේ දෙමළ මිනිස්සෙගේ මුස්ලිම් මිනිස්සේ එමස කියන අනේ කොහොමද කියලා අපිට සතිය කියලා දෙන්නේ. අපිට අර ගినాපු අපේ සම්ප්‍රදාය කරවගහගෙන යන සම්ප්‍රදාය මේ වගේ වෙලාවකටවත් බිම තියාගන්න බැරිකම තියෙනවා. ඒ කියන්නේ භාවනා කරන වෙලාවකවත් අර අපේ ඇබ්බැහිය, අපේ මනාපමනාප, අපේ රුචර්ජ්කම් විපතියා ගන්න බෑ. ඒක නිසා භාවනා ඉවරලා යනකොටත් දවස් 10 භාවනා කරලා යනකොටත් කියනවා අනේ සාංශ දවස් 10ක් නිකම්ම නිකන් කාලේ නාස්ති වුණා. ගෙදර ගිහිල්ලවත් කරන භාවනාවක් කියලා දෙන්නකෝ කියනවා. දැන් දවස් 10ක් හිටියා මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. මට ගියාට පස්සේ හරි කරලා දෙන්න මොකක් හරි භාවනාවක් කියලා දෙන්න මට වහ කණ්ඩ හිතෙනවා. ඇයි හත් දෙයියේ නෙමේ කොහාටද වතුර වක් කරලා තියෙන්නේ. පීල්ලේ කල යටට කලයක් නැමුවත් නොපිරෙයි ජලය 60 පැයකින් බැලුවා. හරිම අමාරුයි. ඔය අපපටිපත්‍ය අවිද්‍යාව වගේ නෙමෙයි ඔය මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව අයින් කරනවා කියන්නේ. ඒකට හැබැයි අසීමිත අනුකම්පා කරන්න කියලා ලොකු සංසිල්ලේ තියෙනවා. සිය සැරයක් කිව්වත් තේරෙන්නේ නැත්තම් 101 වෙනි සැරේත් කියලා දෙන්නේ කියලා. ඒත් තේරෙන්නේ නැති අය ඉන්නවා ලෝභ කරන්න එපා. පහත් 102ක් සනේ කියලා දෙන්නේ කියලා තියෙන ඊට පස්සේ අටිල්ලේ තිනවා භයානක රෝගත් සනීපෙන අවස්ථා ඇත. ඒ නිසා අපි මේ වගේ වැඩවලදී කහපා දෙන්න නරකයි. මෙහෙම විය යුතුයි කියලා අපි දැනගන්න ඕනේ මේ ගලවනවා කියන එක ලේසි නෑ. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන යන්නෙන් හා වර්තමානයේ සිත රැඳවීමේදී වර්තමානයේද වේගයෙන් අතීතයට යන ස්වභාවයක් දකිනවා. වරහන් ඇතුලේ තියෙනවා සක්මනේදී බහුලව කියලා. නාම රූප දෙකම එසේ දකිනවා. එවිට හිස් ස්වභාවයක් පෙනෙනවා. ගතේ සිතේ දෙකේම පස්සද්ධියක් දැනෙනවා. මේ පැහැදිලි කර දෙනු මැනවි. ඒක තමයි අපේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් පළවෙනිම ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් කළ යංකින්ච සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ. මතුවෙන ස්වභාවය ඇති තා යන්තාක් ධර්මතා මතුවෙන ස්වභාවය ඇත්තේ දේ සියල්ලම ගෙවෙනසු. ඒ ගෙවීම දිහා බැලීමනේ අපි ඔය මේ නිරෝධය කියලා සඳහන් කරන්නේ සමුදේ පැත්ත බලන එක මේ වය පැත්ත බලන එක. ඒක දිහා බලන හිටියොත් කෝච්චියේ අන්තිම පෙට්ටියේ ඉඳගෙන ඔබ්සර්වේෂන් සැලූන් එක දිහා බලන කෝච් පාර දිහා බලන හිටියොත් ඒක යනවා යනවා යනවා යනවා යනවා දිග්ගටෝම යනවා. බස් වල ට්‍රිප් යනකොට එහෙම අපි ගිහිල්ලා ඉඳගන්නේ පිටිපස්සම සීට් එකේ. පිටිපස්සම ඉඳලා බස් එක යනකොට බැලුවොත් එහෙම යනවා යනවා යනවා යනවා යනවා ඉච්චරම තමයි. ඉතින් ඕකටනේ අපි සැලසුම් හදාන්නේ. මේ යනවා දැක්කොත් බුදුහාමුදුර අහන පණිදියක් පිහිටවයි. මෙච්චර මේ කුණ බිඳලා නැක මත සැලසුම් කරાવીද කියලා අහන. අනිමිත්ත නිවිතක් ගන්න බෑ. අප්පන්හිත කිසිම ප්‍රේණිත ගතියක් නැහැ. ශුන්්‍යත ඔක්කොම බිජි බිජි යනවා. අපණහිත කියලා කියන්නේ මේ මේ තරම් ශීඝ්‍රයෙන් ගෙවෙන දේ මත සැලසුම් ගාවිද කියලා. අපි මේ සැලසුම් කරන්නේ මෙහෙම ගෙවෙන්නේ මේක හැදුවොත් මේක પરම්පරාවට යන්න පුළුවන්. අරයට වෙයි මෙහෙටයි කියලා හිතනවා. අන්නේ නිත්‍ය සංඥාවේ තමයි. ඒ නිසා අනිත්‍ය සංඥාව දැකලා මේ ගෙවි ගෙවි යනවා දැකලා ඒකේ පස්සද්ධිය පහළ වුණා නම් ඒක මේ ආත්මය පිනක් නෙවෙයි. කල ඉඳලාම ඒ ධර්මයේ දැකලා කරලා තියෙන දෙයක්. අපි මේ ආත්මේ කරන්නේ ඒකට අනුග්‍රහ කරනවා. බලන බලන දෙක වෙනවා. ඒක බල්ල කලබල වෙන්න එපා. කලබුණා කියලා කරන දෙයක් නැහැ. ඒ ස්වභාවය. ඒකට පහදුණා නම් පස්සද්ධියම ඕනේ නැහැ. ප්‍රමෝදයේ පහළ වුණත් යෝග ජීවිතය සාර්ථකයි. ඒ නිසා මේ සියලුම අත තීන තීන හැමදේම ගෙවීමෙන් පවතින්නේ උපදින සහැවි ඇත්තා වූ සියල්ලම නැති වෙන සහැවි ඇත්තේය. අන්න ඒක දැකලා ඒ ප්‍රසද්ධිය පහළ වීම ගිනාපු ගියාත්මේ ඉඳලා ගිනාපු කුසලතාවයක් කියලා හිතලා ඒකට අනුග්‍රහ වෙන විදියට ධර්මතාදිහා බලන්න පුළුවන් නම් බුදුරජාණන්සේ දේශනා කරපු සූත්‍ර බොහෝම ජයට තේරෙන පටන් ගන්නවා. ඒ නිසා මේක පැහැදිලි කරන්න එපා. මේක උත්තරයක් වශයෙන් සලකලා අනුග්‍රහ කරන්න කියලා කියතයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණ සමග දීර්ඝායුෂ පතමි. මෙනෙහි නොකර සිහියෙන් යුතුව පාදය තබමින් සක්මන් කරන විට පාදයේ විලුඹ, පතුල්, ඇඟිලි යන ස්ථාන හොඳින් ප්‍රකට විය. තබන পায়ට පමණක් යෙදූ සිහිය මුල මැද අග වශයෙන් යොදමින් නැවත සක්මන් කළ විට කයේ රූප රූප සංඥාව හිතට වැටහුණි. එයට සිහිය යොදමින් සක්මන් කළ විට එසවෙන පාදයේ දනහිසට පහළ මස්කොබ දනහිස කොන්ද ආදී වශයෙන් ස්ථාන ප්‍රකට විය. තවදුරටත් සිහියෙන් යුතුව සක්මන් කරන විට ඇස් හිස් කබලේ දෙපැත්තේ ඇතුළට ප්‍රකටව වැටහුණි. එතනින් සක්මන නවතා දමන ලදී. බය සිතුණු නිසා කියලා වරහන් ඇතුලේ තියෙනවා. විස්තර කර දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේකේ බුරුම් භාෂාවෙන් බොම සරල වාක්‍යකින් උත්තර දෙන යමක් ඕනලා බැලුවොත් පේනවා. අපිට දැන් මෙතෙක් කල් ලෝක පෙන්ලා නැත්නම් ඕක නෙවෙයි බැලුවේ. අපි ඇවිදිනකොට බලන්නේ යන්න ඕන තැන. ඇවිදින කකුල් දෙක දිහා නෙවෙයි. ඒක නිසා අපිට පේන්නේ. ඒ වගේම කය දිහා නෙවෙයි බැලුවේ අනුන්ගේ කය දිහා. නැත්නම් ඉති අතීත අනාගත නිසා පේන්නේ නැහැ. නිසා <clears throat> පේන්නේ නැත්නම් ඒකට හිතුව බලලා නැහැ. මෙන්න මේ බැලීම තමයි විපස්සනා කරනවා කියන්නේ. ඒ බැලීම මම දැන් මෙතන නම් ඒ විපස්සනා. ඒක ඉතින් වළක්වන්න බෑ. බ්‍රහ්මයටත් වෙනස් කරන්න බෑ. මොකද අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. නමුත් අපි මායя කරලා තියෙන්නේ මම කියන වෙනකොට වෙන කෙනෙක් දිහා බලනවා. දැන් කියන වෙනකොට අතීත අනාගත බලනවා. මෙතන බලන වෙනකොට අතන බලනවා. ඉතින් ඒකට කියනවා ක්ෂණයේ ඉක්ම පන්නනවායි කියලා. ඒ නිසා අපිට හරි අමාරුයි තරම් නන්නත්තර වෙච්ච හිතක් වර්තමානට දාන්න. දැම්මට පස්සේ පේන දේ කවමදාකවත් බලාපොරොත්තු චිත්තයක් නෙවෙයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙච්ච දන්න කිසිම තැනක නිවන නැහැ කියලා කියයි. අපි බලාපොරොත්තු වෙන අපි දන්න මොනම දෙයකවත් නිවන නැහැ. නිවන තියෙන්නේ මේ වගේ අපි නොදන්න දෙයක් තුල. ඒ නිසා අපිට සද්ධාව අවශ්‍යයි මේ නොදන්න දේ තුලට යන්න. අපිට සීලය අවශ්‍යයි මේ නොදන්න දේ තුළට යන්න. අපිට සතිය අවශ්‍යයි මේ නොදන්න දේ තුළට යන්න. යන හැම වෙලාවෙම රිවර්ස් එකට දාලා ස්පීඩ් එකේ පස්සට යනවා හිත. ඒකෙන් පේනවා යන්න පුළුවන් මනස ඉඩ දෙන්නේ මොකද මනසට ඕනේ කෙලෙස්. මනසට ඕනේ මේ කතන්දර ගොතන එක ප්‍රපංච කරන එක. අර ඇවිදිනකොට දනිස්සල දේවල් වැලමිටි වලලු කරේ දේවල් කොන්දේ දේවල් මේ ඇඟේ තියෙන දේවල් දකිනකොට ඒකෙන් කිසිසේත්ම ඔය මම ආයනේ වැඩෙන්නේ නැහැ. මාන්නේ වැඩෙන්නෙත් නැහැ. තෘෂ්ණා කරන්නත් බෑ. එතකොට බයක් ඇති වෙනවා. ඉතින් සරුවචාන්සේ කියනවා සීලම කෙලෙස් වලට තනි වචෙන් තමයි බය. ඒක නිසා අන්වර අනන් අනන්මාත සිත්තස්ස පුඤ්ඤ පාප පහීනස්ස නත්ති జాగරතෝ බය. අනවට්ටිත චිත්තස මේ කෙලෙස් ඇහෙන්නේත් නැත්නම් හොඳට පිහිටි හිතේ ඔය පින්පව් දෙකත් අතහැරියාට පස්සේ අවදි වුණාට පස්සේ ආය බයක් එන්නේ. නමුත් මේ බය ඇවිල්ලා තමයි කලබල කරලා තමයි තේරුම් ගන්න උඹට සද්ධාව මදි. උඹට සීලය මදි. උඹට සතිය මදි. ඒ නිසා බයයි කමක් නැහැ. අනිදාසේ ආයෙත් ගිහිල්ලා ගහන. ආපහු ගන්න. ආයෙත් ගිහිල්ලා ගහන. ආන්නෙම ගහලා ගහලා ගහලා තමයි අපි මේ බලකොටුව බින්දින්න ওই විත්තුපුර සටනේදිත් ඒ මේ ඇතා ගිහිල්ලා ගහනකොට දොරබාවට පිටි උඩ ඉඳලා දෙමළු ඊයන් උණු කරලා වැක්කිරුල ඇතාගේ කොන්ද උඩට. ඇත ආගිරි ගහගෙන බැසලු පිටිපසට. විජහාට ඇත්තෙද්දු ගෙනල්ලා ඒ තුවාල සම්පූර්ණවම පිට ගිහිල්ලා. ගෝණි වලට ගිතෙල් දාලා වහලා ඇතා බැස්සවලු බසවක් කොළම දිහාට යනකම්. වසල වතුරේ තියලා රණ බෙර ගහලා නැගිටලා ගත්තට පස්සේ මේක යන්නේ දැන් ඉස්සරහට කංග වේනවා. ඊට පස්සේ මිනිස්සු කැපුවලු මේ හොර ගස් වගේ අඩි 40 50 දිග ගස් එන තේරම කර තියාගත්තා. එන ගිල දූවගෙන ඇවිල්ලා ගහනවලු දොරට. ඇතත් ගිල ගහනවලු. දොර බාවත් එක්කමලු කඩාන ගියේ ඇතුළට ඉස්සල සැරේ එහෙම ගැලවෙන්නේ නැහැ. ඉස්සල සැරේ ඇතාටයි වදින්නේ ඇතා පස්ස ගහන. ඒ දෙක තුන ගහනකොට තමයි දොර නෙවෙයි ඇරෙන්නේ. දොර බාවත් එක්කමයි යන්නේ. ඉතින් ඒ ගහන ගැහිල්ල ආරම්භ ධාතු වීරියේ නෑ, නික්කම ධාතු වීරියේ, පරක්කම ධාතු වීරියට එනකොට තමයි ඕකේ ඉන්නේ. ඉතින් අර මුල් මුල් වෙලාවේ පස ගහන කට්ටිය භාවනා වෙදි 90%ටත් වැඩි. ඒගොල්ල බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නෑ. නමුත් බලන්න ඒතියෙදි ඉස්සරහට යනකොට තමයි තේරෙන්න පටන් ගන්න මේ යෝධ බල යෝධ වීරියක් එනවා. අඛණ්ඩ වැඩ කරන කෙනා, අප්‍රතිහතව වැඩ කරන කෙනා. ඒක ලේසි නෑ. ඉතින් ඒ නිසා බය හොඳ දෙයක්. ඒකට හේතුව සද්ධාව මධිකම සීලවතිකම සතිය මධිකම තියෙනවා. අනිත් දවසේ මම මේකත් අරගෙන යන්නේ අර ඇතා යනවා වගේ ආයේ පස්සරෙන්න නෙවෙයි. අන්න විතර දෙක තුන ගහනකොට තේරෙනවා වීරියවතෝ බණ බික්කවේ කිං නාමන සිජ්ජති කියලා තිනවා. මහන්නේ වීරිවණ්ඩ මොකද්ද බිඳගෙන යන්න බැරි කියලා බුදුහාමුදුරුවෝ. හැබැයි එක සැරේ නෙවෙයි බින්දින්නේ. ඇවිල්ලා ගුටියක් කාලා දෙකක් පස්සට විතර ගිහිල්ලා ඊට පස්සේ දීපුවාම දොර බාවත් එක්ක යනවා. ඉතින් අන්න වගේ પરම්පරාවක් කට්ටියක් අපි. අවුරුදු 2600ක ඒ වගේ ආර්ය પરම්පරාවක් කට්ටියක් අපි එක්කෙනෙක්වත් අඳුර පාලා නැහැ. ඔක්කොම ලියලා තිනවා මෙන්න මෙහෙම මම කැඩුවේ කියලා. ඉතින් අපිත් පොඩි ක්‍රමයෙන් මේ සරණ කරගෙන යනකොට මේක හොඳ පැහැදිලි ලකුණක් සටන් බිමේ ඉන්නේ දැන් සටන් බිම ඉදිරියට යනවා කියලා. අන්න ඒකට වෙර අරගෙන පසුබාහනික ගණන් ගන්න එක සටන් උපක්‍රමය. ආයතරය ගිල ගන්න එකයි කරන්න තියෙන්නේ. <coughs> පූජනීය ස්වාමින් වහන්සේ භාවනා කිරීමේදී ආනාපානය අප්‍රකට වන විට පිම්බීම හැකිලීමට සිහිය යෙදවීමත් හැකිලීම පිම්බීම අප්‍රකට වන විට ආනාපානයට සිත යෙදවීමත් මෙම ක්‍රම දෙක වරින් වර සිහිය යෙදවීම සුදුසුද නොසුදුසුද දෙවෙනි කොටස එසේ භාවනා ක්‍රම මිශ්‍ර කර ගැනීම භාවනා පටලවා ගැනීමක්ද තෙරුවන් සරණයි. මම ඊයේ කීපෙකම මතක් කරනවා තමයි මේ කය දිහා බලාගෙන වර්තමාන මොහොත දිහා බලන මොකද්ද ප්‍රසිද්ධ කියලා බලනවා මිසක් මට ආනාපාන වේවා පිම්බි මැකිලි මේ මොනවත් තෝරන්න යන්න බෑ. තෝරන්න ගිය ගමන් පූර්ව නිගමනයක් තමයි ඔළුව වැඩ කරන්නේ. එළියට එන්නේ කර්ම ශක්තිය හැටියට තමයි. අපේ උපනිෂේ සම්පත්‍ය හරිට. යථාපාකටම් විපස්සනා බිනිවේසෝ යම ප්‍රකටද. ඒකෙන් බහගෙන ඉන්න දැන් මගේ මේ තියෙන සිද්ධි මේක තමයි ලොකු මේක. ප්‍රකටම දේ. බහගෙන ඉන්න. බහගෙන ඉන්නකොට අප්‍රකට දේවල් පවා පේන්න පටන් ගන්නවා. ඉතින් අපි ආනාපානේ පූර්ව නිගමනයේ නාම යෝජනා බාර දීලා ගියොත් පිම්බීම ඇකිලිම නාම යෝජනා බාර දීලා ගියොත් ඉතින් ඒක නැති වෙච්ච ගමන් පශ්චාත්තාප වෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ අවස්ථානුකූල ප්‍රයෝගේ මොකද්ද කරගන්න ඕන කියලා. ඒක නිසා ඊ අපි ඒක සාකච්ඡා කරපු නිසා මම ඒක මතක් කරනවා. චේතනා කරන්නේ නැතුව වාඩි වෙලා ඉන්න ඒ මතුවෙන දේ ප්‍රකට වෙන දේ තමයි අපිට ඒ වෙනාට ගෝචරේ වෙන්නේ. පහු එනකොට මේක අසුර කරන්න කරන්න කරන්න වඩාලාත්ම ප්‍රකට වෙන්නේ මොකද්ද කියන එකට පස්සට තේරෙයි. හැබැයි නම් කරන්න ගිය ගම එතකොට තණ්හාමාන දිට්ඨියට ඉඩේනවා. ආයත් චේතනාවට ඉඩේනවා. ඒ නිසා ස්වභාවයෙන් එන දේ ගන්න ඒක මේ සිංහලේ අපි පාවිච්චි කරන්නේ පැමිණි දුක් පැනිරායි කියන. එන දේ ගන්න මිසක මට අරක වේවා මේක වේවා දාන්න බෑ අනිවාර්යයෙන්ම සෑම බලාපොරොත්තුවක්ම ලෝකේ බලාපොරොත්තු සුන් වීමෙන් හමාර වෙන නිසා බලාපොරොත්තුවක් තියන්න එපා. එන දෙයට ඉඩ අරින එක තමයි සත්‍යයෙන් අපි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සතිය සහ ස්මෘතිය අතර සම්බන්ධතාවක් තිබේද සතිය දියුණු කිරීම සඳහා දීර්ඝ සූත්‍ර දේශනා වරහන් ඇතුලේ තියෙනවා සතිපට්ඨාන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, සච්ච විභංග සූත්‍රය වැනි කියලා හෝ ප්‍රාතිමෝක්ෂය තේරුම් සහිතව කටපාඩම් කරගෙන නැවත නැවත මෙනෙහි කිරීම ಉಪකාරී වන්නේ දැයි පැහැදිලි කර දෙනු මැනවි තෙරුවන් සරණයි. ඔය සති සීය ස්මෘතිය කියලා කියන්නේ එකම වචනේ භාෂාතුරකින්. සති කියන පාලියේ සිය කියන සිංහලෙන් ස්මෘති කියලා කියනවා සංස්කෘතිය. නමුත් සිංහලයේ ඔයවට පද වෙන වෙන මත දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙතන මේ භාෂා දෙක තුනක පටලවිල්ලත් එකම පදයකට විවිධ අර්ථ ඡායා තියෙනවා. ඒකත් අතර පටලවිල්ලක්. ඒ නිසා මේ දෙකට හරියන උත්තරයක් වශයෙන් ਸਰවචන්නාතිකේ දේශනා ගත්තොත් පාලියෙන් චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා කියලා බුදුහාමුදුරෝ සත්‍ය ගැන කතා කර තිනවා බොහෝ කලකට පෙර ඇසුවිරු බොහෝ කලකට පෙර කියන දේවල් හොඳට සීයේ හිටිනවා කියලා සතියෙන් ඒ නිසා ඒක ඉගෙන ගන්න ළමයින්ට වගේ කෙනෙකුට ඒක හුවා දක්කලා තිනවා සතියෙන් යමක් කරනවා ඒක වරකට එකයි කරන්නේ දෝතිම්ම කරනවානේ ඒක මතක තියෙන ගතිය වැඩි එතකොට මෙතන කියලා තියෙන්නේ අපි මේ කටපාඩම් කිරීමේ කතාව. ඒක සුත්තමේට අවශ්‍යයි. සුත්තේ වශයෙන් අවශ්‍යයි. නමුත් ඒ සුත්තෙන් තියෙන දේ තේරෙන්නේ නැත්නම් භාෂාවතෙන් ව්‍යාකරණ වශයෙන් මේ බූරුක පිටේ හකුරු බැඳා වගේ රසයක් නැහැ. සුතියත් තරන චින්තාමේ වතෙන් හෝ බහතාමේ වතෙන් තේරුම් අරගත්තට පස්සේ භාවනාවට යෙදෙන්නේ ওই ඉගෙන ගත්ත ටොං ගාණෙන් අවුන්සයක් විතර එකක් විතරයි. එනිසා ඒ යෝගානන්ද කියන යෝග ගුරුවරයා කියලා තිනවා දැනුම ටොන් එකට වැඩිය අත්දැකීමේ අවුන්සේ වටිනවායි කියන. ඒ කිය අර ටොන් එකමත් වැඩක් නෑ අවුන්සයක්වත් වැඩ ගන්න නැත්තම්. ඒක නිසා මේ ස්මෘතිය කියලා මෙතන අදහස් කරලා තින්නේ සිහි කැඳවීමේ ශක්තිය කියලා. ඒකත් සති අර්ථ ඡායාවක් තමයි. නමුත් ස්මෘතිය කියන්නේ pāli වචනයක්. ඒ නිසා මේ කටපාඩම් කිරීමට මම සහයෝගය දෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ මම කටපාඩම්කට දක්ෂත් නැහැ. නමුත් ඒකෙන් තමයි පටන් අරගන්නේ සුතමේ ඥානේ. නමුත් ශ්‍රේෂ්ඨ දේ නම් භාවනාමය ඥානය කියලා මතක් කරගන්න පුළුවන්. අවසර ගෞරවනීය ස්වාමීන් වහන්ස මෙම භාවනා ක්‍රමවේදයෙන් දර්ශනය ඇතිවන්නේ කෙසේද? වරහන් ඇතුලේ තියෙනවා භාවනා ක්‍රම හතරෙන් කියලා. මෙතන මේ ලියපෙන්නා භාවනා ක්‍රම හතර කියන එක මොකක්ද දන්නේ අදහස් කරේ. දර්ශනය කියන්නේ ආනාපාන දිහා බලනකොට පේන්නේ මොකද්ද කියන තමයි දර්ශනය කියන්නේ. ආන ආස්වාස පේනවනම් ආස්වාසිත ගමනොත් පේන්නේ. ඕකෙන් නම් ඔක්කොම පටන් ගන්න. ඒක එහිලි කරන්නේ නැතුව අර විශාලම තියෙන චක්කුම් උදපාදී ආලෝක උදපාදී පඤ්ඤා උදපාදී විඥා උදපාදී ගැන කතා කරනකොට වැඩිය තමන් බලනකොට පේන්නේ මොකද්ද කියලා කියන්න. එතකොට පුළුවන් අපිට මේක තනවා වඩාගෙන යන්න. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ මොකද්ද හිතාගෙන ලියලා තියෙන මේ වකුරු වල ප්‍රශ්නේ නෑ. හිත ලියවෙකනාගේ තියෙන හිතේ ඒක ලියවිලා නෑ. ඒ ප්‍රශ්න පිරිසුදු නෑ. අන්තිකේ පිරිසුදු කරගත්තත් බහන්න අදාළත් නෑ. දර්ශනේ වෙන්නේ දර්ශනේ පහළ වෙන්නේ Tamante ඉස්සල්ලාමේ අස්පනා අපිට තියෙන එක විස්තර කරන්න පුළුවන් නම් ඒක තමයි දර්ශනේ පහළ වීමේ පළවෙනිම පියවර. ඒක තමයි කමඨාන් සුද්ධ කිරීමෙන් කරන්නේ. ඉතින් ඒ ටික ඉදිරිපත් කරන්න. වැරදි වෙන්න පුළුවන් නමුත් හදලා දෙන්න පුළුවන්. මේක ඉදිරිපත් කරලා නැති නිසා අපිට මොනවාක්වත් සංස්කරණය කරන්න ප්‍රතිසංස්කරණය කරන්න දෙයක් නැහැ. දර්ශනීය වශයෙන් මෙතන සඳහන් කරන්නේ බලන දේ පේන එක කියන මූලික ආරම්භය කියලා විතරක් අපිට අවස්ථානුකූලව මතක තියාගන්න පුළුවන්. ඒ ප්‍රශ්නයේ ඉතිරි කොටස වරහන් ඇතුලේ තියෙනවා උද්දච්ච මනස කියලා. ඊට පස්සේ මෙනෙහි කිරීමේ භාවනා ක්‍රමය ගැන පහදා දෙනු මැනවි. උද්දච්ච මනස මෙනෙහි කිරීමේ භාවනා ක්‍රමය ගැන පහදා දෙනු මැනවි. ඔව් මේකෙත් මේක අහනකොට නම් පේනවා ඔය කතා කරන්නේ අර භාවනා ක්‍රමයේ සමත විත පූර්ංගම විපස්සනා විපස්සනා පූර්ංගම සමතේ යුග නද්ද භාවනා ධම්මොද්දච්ච විග්ගහිත මානස කියන හතරවෙනි එක. ඉතින් මෙවුව අපි මේ වෙලාවේ ඇදලා ගන්නෑ. මොකද ගත්තොත් එහෙම කොහෙදෝ යන විශාල මාතෘකාවල වගේ කෙනෙක්. ඒ නිසා අපි මේ වගේ දේවල් මූල ධර්ම වාස්තු ප්‍රශ්න වශයෙන් පැත්තකට දානවා. මෙනෙහි කරන්න Tamanට හම්බෙන ඉදිරිපත් වෙන ආනාපානං ඉදිරිපත් වෙන්නේ හිත පිට යනවා නම් නැවතත් ආනාපාන හිත ගන්න කැමති නම් ආනාපානෙ මෙනෙහි කරන්න. එතකොට පේන දේ කියන්න. එතකොට ওই ප්‍රශ්නේ මූලික වශයෙන් තියෙන ප්‍රායෝගික පැත්ත මතු කරන්න පුළුවන්. අර භාවනා ක්‍රම හතර ගැන අපි මේ වැඩ මේ දේශනාවලියේදී මතුවේද නැද්ද කියලා කියන්න බෑ. ඒ නිසා මෙව අපි බාරගන්නේ මේ භාවනා වැඩමුළුවකදී අනවශ්‍යව නගන මූලධර්ම ප්‍රශ්න කියලා. වෙන තැනකට මේව හොඳයි නේද? භාවනා මධ්‍යස්ථානකදී භාවනා වැඩපිළිවෙලකදී මේව නොමග යවීමක් වෙනවා සභාව. ඒ නිසා මම අනුමත කරන්නේ ඇයිවා. මං කැමති දේශනාවට සම්බන්ධ දේවල් තහ දීලා තියෙන කමටහඬ සම්බන්ධ අත්දැකීමට සම්බන්ධ දේවල් නම් අපි සාදර වෙනවා. ඒ නිසා මේක එච්චර විග්‍රහ කරන්න මං කැමති නැහැ. ඒ ප්‍රශ්නේම ඊගාව කොටස පර්යංක භාවනාව මුල් දවස්වල නිදිමතට වඩා නැඹුරු විය. දැන් සතිය හොඳින් පිහිටනවා. මම මේ මොහොතේ යන ක්‍රමයට හොඳින් විවේකයේ ලැබෙනවා. ඊට පස්සේ සක්මන් භාවනාව යටතේ පාදයේ ගැටෙන ස්වභාවය හොඳින් දැනෙනවා. බාහිර ශබ්ද දැනුණත් වම දකුණ ආකාරයට සිහිය පිහිටනවා. නමුත් කායික වේදනා බෙල්ල රිදීම, උරිස්පතු දෙක රිදීම, ලනුපැදුරේ කර්කශ ස්වභාවය හොඳින් දැනේ. නමුත් සක්මන හොඳින් කෙරේ. සවස පර්යංකයේ බොහෝ වේලා සිත බැසගෙන ඇතුලකට ඇතුලකට වඩාත් පහසු ස්වභාවයක් දැනුනි. තෙරුවන් සරණයි. මේ ටික තමයි ඇත්තටම කමඨාංශුද්ධ කිරීමේදී බලාපොරොත්තු වෙන්නේ. පරියන්කේ ඉන්නකොට මට මෙහෙම අරමුණ වැටෙන්නේ. සක්මන් කරනකොට මෙහෙම වැටෙහෙට වැටෙන්නේ. ඒක හොඳ වඩා ඕජා සහිත ප්‍රදේශයක් හම්බ වෙන්නේ සක්මන් භාවනාවේදී. ඒක පේනවා Tamanḍa මේ ලනුපැදුරේ ඇවිදින තියෙන මේ ගොරෝසු ගතිය. භාවනා කරනකොට කරනකොට මේ උරිස්සල තියෙන බර වගේ දේවල්. ඉතින් සක්මනකේ භාවනාවකින් තොරව යනකොට මොනක්වත් අපිට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ හිත වර්තමානේ නැහැ. ඒ නිසා මේ උරිස්ස බර වැටෙන්නේ කකුලේ මේ තබන තනියේ කකුලේ සංවේදී වැටෙන සතිය නිසා කියන එක තේරුම් ගත්තනම් මේක මේ චෝදනා ස්වරූපෙ නෙවෙයි ලියලා තියෙන නිසා මට මම කිය මම මෙහෙම චෝදනා නගනව නෙවෙයි. මෙහෙම දැනගන්න <coughs> සතිය ඉදිරියට වෙච්ච ගමන් වෙනදා නොදැනිච්ච සියුම් කොටස් වැඩි වැඩියෙන් පේන්න පටන් ගන්නවා. සමහරු මේක භාවනාවට අරියාදුවක් කියලා හිතනවා. සර්වඥාන්සේ කියලා තියෙන මේක ප්‍රමෝදයක් ඇති කරගන්නයි කියන. නැත්නම් දැන් හොඳටම කායත් එක්ක අස්පනා පිට වෙන දේනේ. අන්න එතකොට තේරෙන පටන් ගන්නවා අන්නේ විදියට ප්‍රමෝද බැල්ම බැලීම හැකි සංඥාවක් ඇති කරනවා. වැරදි කියලා හිතුවොත් මේ භාවනාව කියන්නේ දුක නැති කිරීමක් නෙවෙයි දුක වැඩිවීමක් කියලා දමල ගහලා යනවා. ඒ නිසා මේ දැනෙන දේවල් හිත ප්‍රනීත වීම නිසා සත්‍යමත් වීම නිසා වෙන්නේ දේවල් කියලා ඉස්සලහව ප්‍රශ්න දෙකම පැත්තකට දාලා අර දෙවෙනි ප්‍රශ්නේ මුලට දැම්මනම් මේිට වැඩිය ලකුණු හම්බෙන්න ඉඩ තිබුණා රචනෙට. දැන් මේක වෙලා තියෙන අර පිලුණුච්ච කැලි දෙක තුනක් මුලට දාලා අර කොත්තු රොටි හදනවා වගේ අන්තිමට දාලා තියෙන රස ඕජාවක්. ඉතින් ඒක නිසා මේ අදහස් ප්‍රකාශ කරන්න හිතෙනවා. ඒ නිසා වටින දේ ප්‍රමුඛ දේ ප්‍රමුඛව කරන්න අනවශ්‍ය දේ අයින් කරලා රචනයේ සුද්ධ කෙරුවා නම් මම ලිව්වා නම් ඉදිරිපත් කරන ඉදිරිපත් කරන අන්තිම කොටස විතරයි. මොඳ ඒක අදාළයි. අනිත් ඒවායි මේ තුන්වෙනි කොටස විස්තර කරන්න යනකොට භාවනා කරන්න යනකොට අනිත් ඒවා අනිවාර්යයෙන්ම මම සාතික වෙනවා විෂද වෙනවා පිරිසුදු වෙන්න පටන් ගන්නවා ගෞරවනීය ස්වාමින් වහන්සේ වර්තමානයේ සමහර දේශකයෝ පළමුව බනාසා සෝහන් වී පසුව භාවනා වැඩි යුතු බව පෙන්වා දෙති මේ සඳහා ත්‍රිපිටකයේ උදාහරණද පෙන්වා දෙති වරහන් ඇතුලේ යසකුල පුතු පැවිදිවීම උපතිස්ස පිරිවැජියා පැවිදිවීම දාරුචීරිය රහත් වීම මේ පිළිබඳව අපට පහදා දෙන්න. ඔය ඇත්තට මෙහෙම ඉක්මනට නිවන් ලබන්න ඕන සෝවන් වෙන්න ඕන ඒ කට්ටිය පස්සේ අනේක තමයි හොඳම වැඩේ. මෙහෙට එන්න බෑ මේ ඇවිල්ලා මොනව කරන්නේ මේ ආවට පස්සේ තියෙන කකුල යමාරු කෑයි උරිස්පතු රිදෙනවා කියයි ලනු පැදුර කපයි තියෙනට වෙන්දරේ බර රිදෙනවා කියයි ඉතින් ඒකට අප්සෙට් වගේ තේරෙනවා නම් මොකද්ද ප්‍රශ්නේ අර රෙඩිමේඩ් බඩු තියෙනවනම් ගිල කරන එකයි තියෙන්නේ. ඔය පාව මම පරිවර්තන කරන පාවක සාඩිකම ඔය ප්‍රශ්නේ ඇහුවා. ඉතින් පහුසයිඩෝ කියනවා මේ ක්වික් එන්ලයිටන්මන්ට් කියලා එකක් තියෙනවා මේ ඉක්මන් නිවන් ලබන ක්‍රමයක්. ඉතින් අපි නම් දන්නේ අපි දන්න ක්‍රම ටික. කල්යන වැඩක්. ඉතින් ඒ නිසා මේක බාහ්‍ය දාර්ශනිකයට කියව එක දිට්ටි දිට්ට මත්තම් භවිසති සූතේ තොමත්තම් භවිසති මුතේ මුතමත්තම් භවිසති විඤ්ඤාතේ විඤ්ඤාන්තමත්තම් භවිසති. ඒක අහලා බලන්න ඉතින් රහත් වෙනවනම් මොකද ප්‍රශ්නේ? ඉතින් ධම්මචක්කේ පස්සේ අහනකොටම සෝවාන් වුණා කොණ්ණඤ්ඤ සාති සාන්ති කිව්වා යං කිංචි සමුදේ ධම්මා සම්බන්තයි. ඉතින් ඒක වෙනුණා කරන්නේ නැත්තම් මගේ ළඟට එන්නේ කිව්වා. ඒ හදිසි ක්‍රම කරලා බෑ කවුරුවක ප්‍රශ්නයක් නෑ කරලා හරියනවනම් හොඳයි. ඒකත් බුදුහාමුදුර. හරි ගියේ නැත්නම් අන්තිම බසකට නගින්න. ඒ නිසා මේ සංසන්දනය කරන්න ගියෝ කවදාවත් වගතුවක් එන්නේ. ඒ නිසා සරුවචන්ස් කියේ පළවෙනි රහතන් වහන්සේලා 69ට දෙන්නේ එකපාරේ යන්න ඉපයි. ට්‍රැෆික් පොලිස් කාරෝ දෙන්න දෙන්න දාලා තියෙන අය කියලා දන්නවද? ගහනවා නැත්තම් ගහනවා. දැන් හාමුදුරුවෝ දෙන්නේ ගියොත් දෙම ඔබ කියන එක වැරදි කියලා මූට කියනවා මූ කියපේ කාර් වැරදි කියනවා අර ආදුනිකයා අංජ බජයි. මොනක උඹ දන්නේ උඹ කියපන් උඹ බලන උතුරට අනිත් එක බලන දකුණට. ඉවරයි ප්‍රශ්නයක් වෙන්නේ. අපිට වෙලා තියෙනද බහන ගුරුවරු වැඩි ක්‍රම වැඩි මධ්‍යස්ථාන වැඩි ඒ නිසා හන්දියට කියලා ගන්නවා සයිවර් කඩේට යනවද පොල්ලතු කඩේට යනවද චීන කඩේට යනවද ඉන්දියන් කඩේට යනවද ජපන් කඩේට යනවද ඕන තරම් තියෙනවා. ඉතින් හැම එකම කියනවා මම ළඟට එන්න මම ඒක තමයි හොඳම එක කියලා. ඉතින් කාලා බලන එකනේ තියෙන්නේ. ඒක නිසා වැඩි වෙච්ච දේවල් අජීර්ණයට ගන්න එපා. Tamanට යන්න ඉසලා හොඳ දෙහි තීරුම් ගන්න. තීරුම් ගන්න. එක දිගේ දිගට යන්න ඕනේ. එහෙම නැතුව අපිට කාගෙන් අහන්නද කවුරු කියන්නද කවුද වග වෙන්නේ? ඕන තරම් ගුරු හිටියා. බුදුහාමර ඉන්න කාලේ සත්‍යාස්ත්‍රෝෙම හිටියා. ඒ හය දිනාටම සෙනග හිටියා. බුදුරජාණන් වහන්සේ අතහැරලා සත්‍යාස්ත්‍රුන් ගාවට ගියත් තියෙනවා. නනචේ ගණන් ගත්තේ නැහැ. ඒ යාගේ හැටි එහෙම තමයි. ඒ නිසා හදිස්සි ඕන කට්ටිය ඉන්නවනම් ওই කියන ගුරුවරෙක් ගාවට යන්න නැත්නම් වෙලා තියෙනවනම් නිසන් වහන්ට එන්න කියලා මං කියනවා. <coughs> දෙවෙනි ප්‍රශ්නේ පටිච්ච යන්න පටි ධන ඉච්ඡ ලෙස දක්වා කැමැත්තෙන් බැස ගැනීම ලෙස විග්‍රහ කරයි. මෙහි ධර්ම විවරණය පහදා දෙන්න. යටින් තියෙනවා පටි කියන්නේ බැස ගැනීම, ඉච්ඡ කියන්නේ කැමැත්ත කියලා. අපි මේව ගන්නෑ මේවා මූල ධර්ම ප්‍රශ්න. අපි ඒවා ව්‍යාකරණ පාඩම් වලට තියෙනවා. අපිට තියෙන්නේ භාවනාව. භාවනා කරලා තියෙන දේවල් මිස මේ ධර්ම මේ දැනුම දැනුම සඳහා වෙන දේවල් වලට වෙලා වගේ නරක නිසා නෙවෙයි. මේකට තේමාවක් දීලා තියෙන අපි යන්නේ ඒ තේමාව විතරයි. ඊගා ප්‍රශ්නෙත් ඒ වගේම වර්තමානයේ බුදුදහම Taman ඍෂි පරිදි විවරණ බුදුදහමට Taman ඍෂි පරිදි විවරණ සපේන අයට විරුද්ධව ශාසනය රැකගන්නේ කෙසේද? Tamanගේ තියාගන්න හිතවත්මාන. ඒක. ඒ කන පැලෙන උත්තරයක් ඒක. කන පැලෙන්න ගහන්න ඕනේ නැහැ. කන පැලෙන උත්තරේ Taman ගෙත වර්තමාන තියෙන විසම ලෝකේ සමහිත පවත්තන. ඊගා ප්‍රශ්නය අතිපූජනීය ස්වාමින් වහන්සේ අනාත්ම වූ සතර මහා ධාතුවේ චලනයත් විඥානයේ දැන ගැනීමත් සක්මන් කිරීම ගෙන එනවා යන්න නිවැරදිද යන්න පහදා දෙන සේක්වා සක්මනේ කියලා විශේෂයක් නැහැ. හැම වෙලාවෙම ඉරියව්වේ බලපෑමක් නැහැ හතරමා ධාතුන්ට. ඉරියව් බලපෑමක් නැහැ විඥාණයට. ඒ නිසා සමහර අයට සක්මනේදී එලි වෙනවා. නැත්නම් ඒක ආරම්භයේ විතර නමුත් හැම චිත්තක්ෂණයකම හැම ඉරියව්වෙම මේවා සිද්ධ වෙනවා. නමුත් Tamanට විවෘත වෙන තැන මෙලෙක් තැන සක්මන වෙන්නේ ඉතින්. නමුත් ඒක පොදුවේ කියන්න අමාරුයි. දෙවෙනි කොටස සතිය සතර ඉරියව්ව තුලම පවතිනක් මිස භාවනාව තුල පමණක් පවතිනක් වන්නේ නැතිද යන බව සියලු දෙනා කෙරෙහි කරුණාවෙන් පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. ඔයකට අර භාවනාව කියන එක එක්කනා ධර්ම අදහස් තියෙනවා. ඒ ජපානයේ වගේ තැන්වල සමහර පොඩි දූපත් සීනෝ ඇඳුම් ඇඳගෙන යන්න තහනම්. නියුට් කැම්ප්ස් කියලා කියන්නේ. දෙන්නට සංසර්ගයේ දෙන්න ඕන නම් කාමරයක් තියෙනවා. ඒක ගහලා තියෙනවා භාවනා ශාලාව කියලා. <laughs> මෙහෙම ඉන්නකොට සංසර්ගයේ දින්නේ නේද? ඒකට යනවා ඉච්චර. ඒක ඒක වැරද්දක් නැහැ. ඒකට ඇඳුම් ඇඳගෙන යන තරම්. ඒකේ මෙඩිටේෂන් ඕල් කියලා ගහලා තියෙන්නේ වැඩේට ඕන වැසිකිලි කියලා ගහලා තියෙන්නේ ඒ වගේ. ඉතින් ඒගොල්ලෝගේ භාවනා තල ඒක. ඉතින් මේකේ නම් භාවනා කියන්නේ මොකක්ද දන්නේ නැහැ. අපි මේවා ඒ ඒ රචනයේ ලියනකොට ඒ වචන අර්ථය දෙන්න ඕනේ. එතකොට නම් අපිට රචන විග්‍රහ කරන්න පුළුවන්. නැත්නම් කරන්න. අපි බලන්න හදන්නේ මේ පැත්තට නැතුව මේ සතිය කියන එකට විග්‍රහ කරනවා. ඒකෙන් අනවශ්‍ය අර්ථකථන පුළුවන් තරම් අයින් කරලා සතිය පිරිසුදු කරගන්න එක තමයි අපි කරන්න හදන්නේ. ඒකට මම මට කීයත හැකි සහතික කරලා ඉස්සරහදී ඕවා පැහැදිලි වෙනවා. නැත්නම් ඔවා පැහැදිලි කරලා මේකට යන්න බෑ. එතකොට වෙලා නැහැ. මොකද ගොඩාක් වැඩ තියෙනවා. ඒ නිසා සතිය කියන එක පැහැදිලි කරගන්න ඔය සති පාසල වැඩපිළිවෙලදී මම නිදර්ශනයක් වශයෙන් කියන්නේ කවදාවත් භාවනා කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. කවදාවත් සක්මන කියන වචනේ පාවිච්චි කරන්නේ. අපි කියන ඉඳගෙන සතිය පිහිටවීම, අවිජින විට සතිය පිහිටවීම, එදිනදා කටයුවල සතිය පිහිටවීම. ඉතින් ගාල්ලේ ටීචර් කෙනෙක් ගිහිල්ලා ඉවරලා ඒ ස්කූල් ළමයින්ට විවිධාංග වල ඉන්නවනේ. කතා කරලා කියලා තියෙනවා. අපි මේ සතිපාසල කියලා වැඩපිළිවෙලක් තියෙනවා. සඳට පාඩම කියලා දීලා ඉඳගෙන සතිය පිහිටුවීම. මොකද කරන්නේ? හොඳට වාඩිලා පట్టලව බලහන ඉන්න මොනවද දැනෙන්නේ? ඇයි ඒකට තමයි හුස්ම ගන්න දැනෙන එක බලන්නේ. ඒක පොඩ්ඩම අයියෝ ටීචෝ කියන්නේ ආනපන සති භාවනාවනේ කිව්වා. ටීචර් කියන්නේ ආනපන සති භාවනාවේ මොකක්වත් කියන්නේ ඉඳගෙන සතිය පිළිවිල. ඒක හුස්ම පේන්නේ ඉඳ තියෙන අච්චරයි. අනික ළමයට කතා කරලා කිව්වලු කතා කරනකොට මෙහෙමයි ඇවිදිනකොට සාරි. "උය ධක්මන් භාවනා නේ ඔය කියන්නේ" කියලා පොඩි එකා කියනවලු ටීචර්ට. ටීචර් කියන්නේ ටීචර් කියන්නේ ඇවිදිනකොට සතිය පිටීම. ඉඳගෙන ඉන්නකොට සතිය පිට කියන්නේ මොකද අපිට ආගමක ওই වචන දෙක දාගත්ත ගමන් අපේ හිත දුවන්නේම අර රට්ටකේම තමයි. ඒ නිසා මේ සරල භාෂාවෙන් කිව්වහම පැටලෙන්නේ නැහැ. පැටලෙනවා නම් පැටලෙන්නේ බෞද්ධයට විතරයි. ඇයි ඇයි නේද? ඒක රාමුවකනේ ඉන්නේ. ඉතින් ඒකට දාගන්න ගියාම පැටලෙනවා. අපි උත්සාහ කරනවා පැටලවගත්තර කමන්නේ. මේ සරලකම සංකීර්ණ කරගන්න එපා. ඒ නිසා භාවනා කියන වචනේ පාවිච්චි කරනකොට ප්‍රශ්නයක් නැහැ. සතිය කියන වචනේ පාවිච්චි කළ එක නිර්වචනය කරගත්තොත් වැඩමුළු සාර්ථකයි. ප්‍රශ්න අවසానයි සයිස. ඔය මම හිතන අපි පැයකුත් විනාඩි පැයකට වැඩි වෙලාවක් අරගෙන තියෙන නිසා මම තවදුරටත් ප්‍රශ්න විශේෂ ආදරව වචන කතා කරන්නේ. අපි මෙතනින් අපි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා. අපිට විනාඩි 45ක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාවට. අපි ඒකට ඒ විනාඩි 45න් පස්සේ ගිඩිගෙවට පස්සේ අපි නැවත මෙතෙන් එකතු වෙනවා. පරියංක භාවනාවට ඒ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.